මේ දක්වා මේ පටිච්චසම්පාද ධම්ම ධර්මයන් වල දේශනා මාලාවක් ඉදිරිපත් කරගෙන ලබන්නේ. බොහෝ විට බෞද්ධ දර්ශනයේ තිබෙන ගැඹීර ධර්මයක් වශයෙන් පටිච්චසම්පාද ධර්මයන් කලකන ලබනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ හමුවට දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ ගියාට පස්සේ ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ හරිම පුදුමයි මේ පටිච්චසමුපාදේ ඉතාම ගැඹුරුයි ගැඹුරු ලෙසින්මයි දිස්සන්නේ නමුත් මට නම් මේක ඒ තරම් ගැඹුරක් වශයෙන් පේන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙම කියන්නේ පා ආනන්ද මේක ඉතාම ගැඹුරුයි. ගැඹුරු වශයෙන්මයි මේ පටිච්චසමුප්පාද ධර්මයන් දැස්නේ ගන්නෙ. මෙන්න මේ ධර්මය අවබෝධ නොකළ නිසා, ඒ වගේම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ප්‍රතිවේද නොකළ නිසා මේ ලෝකයේ සත්‍යය නැවත නැවත ඉපදීපදී මේ සංසාර දුක නැවත නැවත අනුභව කරනවා කියන කතාව ප්‍රකාශ කළා. මහා නිදාන සූත්‍රයේ තියෙන පාඩ එක සිංහල අදහස පමණයි අපි මේ ප්‍රකාශ කළේ පාලි පාඩ නොකිය. එතකොට ඒ පටිච්චසමුප්පාද ධර්මයන් හරියට අවබෝධ කර ගැනීම තුළින් විශේෂයෙන්ම කායෝගික වශයෙන් මේ ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය දැකීම තුළින් කෙනෙකුට නිර්වාණය අවබෝධ කර ගන්නට පුළුවන්. මේ පටිච්චසමුප්පාද ධර්මයන් හරියට අවබෝධ නොකළ නිසාම අර බෝධ කරගන්න නැති නිසාම සංස්කාරයේ නැවත නැවත ඉදදී ඉදදී මෙරි මෙරි ගමන් කරන්නට සිදුවෙනවා. ඒක නිසා සෑම බෞද්ධයෙකුම වාගේ පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත් සුදුසුයි. අප මේක ප්‍රථමයෙන් ප්‍රකාශ කළා පටිච්චසමුප්පාද ධර්ම චක්‍රයේ එක ජීවිතයකදී කොහොමද ක්‍රියාත්මක වන්නේ කියන කාරණාව. කියන එක ජීවිතයකට පමණක් සීමා කරලා පරිසම්පාද ධර්මයන් විස්තර කරන ආකාරයක් ඒදී අප ප්‍රකාශ කළේ ඊට අමතරව මේ පරිසම්පාද ධර්මයන්ගෙන් විස්තර වෙන අවිජ්ජා සංඛාරාදී පදවල අර්ථ නිරූපණයක් දැක්වුවා විවිධ වේදාකාරයෙන් මේ අර්ථ නිරූපණක් පෙන්වන්න කළේ ඊට පස්සේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන කතාව විස්තර කළා අද අපිට කතා කරන්න තියෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන සංඛාර නිසා විඥානය ඇති වෙනවා කියන කතාව. පටිච්ච සම්පද ධර්මයේ තියෙන ගැඹුරුම තැන තමයි මෙතන. ගැඹුරුම තැන කියන්නේ කෙනෙකුට කිව්වට තේරෙනවා කියන එක නෙවෙයි ප්‍රත්‍යක්ෂයෙන් අත්දකින්නට නැති ගැඹුරු භාවයයි මෙතන තියෙන්නේ. මේ අවිද්‍යාව නිසා කුසල අකුසල සංස්කාර චිත්ත සංස්කාර ධර්ම ගැලීමක් සිදු වෙනවා. ඒ කුසල අකුසල චිත්ත සංස්කාර ධර්මයන් නිසා නැවත පුනර්භවයක් ගෙන දෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං මේක ගැඹුරු බවක් තේරෙන්නේ මේක වෙන්නේ කොහොමද කියලා Tamanටම ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින එකයි. ඔය කියන එක තේරුම් ගන්න එකේ ඇති ගැඹුරු භාවයක් නේ. නමුත් මේක පැහැදිලි වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නට පුළුවන් වන්නේ නැත්නම් ප්‍රායෝගික අත්දැකීමක් ලැබීමට හැකියාව ලැබෙන්නේ අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන එක අත්දකපු කෙනෙකුට පමණයි. අවිද්‍යා නිරුද්ධ වීමෙන් අවිද්‍යාව නොදක්කම නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා කියන කාරණාව හරියට පැහැදිලිව දැකපු කෙනෙක් තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා සංස්කාර නිසා විඥානය තියෙනවා කියන එක ගැන පැහැදිලි පක්ෂ අවබෝධයක් ලැබෙන. ඉතින් මේක එක අවබෝධය ලබන්නට පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ කෙසේකට අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධයේ සිදුවෙන ආකාරය ගැන සරල වශයෙන් අපි කරුණු ටිකක් කියලා දෙනවා. එතකොට මේ ඇයිට තේරුම් ගන්නට කර්මද්දලට හෝ පුළුවන් වේවි අවිද්‍යාවනේ සංස්කාර ඇති වීම සංස්කාර වලින් නැවත ප්‍රතිසංවිඥානයක් ගෙන දීමත් සිදුවන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණා එතකොට අවිද්‍යාව නිරුද්ධ වීම නිසා සංස්කාර නිරුද්ධ වෙනවා. අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධ. එතන අවිද්‍යාව කියනකොට මේක කලින් මේ අවිද්‍යාව විස්තර කරන අවස්ථාවේදී ප්‍රකාශ කළා. බොහෝ විට බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව කියන පදයේ විස්තර කරනු ලබන්නේ කතමාජ වික්‍රේ අවිද්‍යාව යම් කෝ වික්‍රේ දුක්ඛේ අඥානං දුක්ඛ සංඛේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අයං උච්චති මික්ඛේ අවිද්‍යාව කියන පාඩේ මේ විදිහට නෙවෙයි අවිද්‍යාව විස්තර කරන විවිධ අර්ථ දක්වන පාඩ තියෙන මේක තමයි බහුල වශයෙන් භාවිත කරන ලද පාඩේ. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකක්ද මහන්නේ දුක්ඛ සත්‍ය දන්නේ නැහැ. දුක්ඛ සංදේශ සත්‍ය දකින්නේ නැහැ. දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවෙන් දන්නේ නැහැ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය නොදැක්කමල තමයි අවිද්‍යාව කියන්නේ. මෙහිදී න්‍යාය කල්පනා කරන්නට පුළුවන් අපි මේවා පොත්පත් වලින් කියවලා තියෙනවා. ඒ වගේම ධර්ම දේශනා වලින් අහලා තියෙනවා. අපි මේක දන්නයි කියලා. එහෙම දැනීමක් නෙවෙයි මෙතන නොදැක්කම කියන එකෙන් අදහස් කරන්නේ. එහෙම දැනීමක් නැතිකම නෙවෙයි නොදැක්කම කියන එකෙන් අදහස් කරන්නේ. මේවා ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ම අත්දකලා නැහැ කියන එකයි. දුක්ඛ සත්‍ය මේකමයි කියලා ප්‍රත්‍යක්ෂයෙන් අත්දැකලා නැහැ. මේ විදිහටමයි දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ කියලා තමාගේ හදවත තුළින්ම තමාගේ සිතින්ම ඒක අත්දැකලා නැහැ. මේක තමයි නිරෝධ සත්‍ය කියලා සෝවාන්වත් නොවිච්ච කෙනෙකුට කොහොමවත් අත්දකින්නට බැහැ. ඒක නිසා කිසිවෙක් පුත්තජේ භූමියේ සිටින ඒක අත්දැකලා නැහැ. ඒ වගේම මේකමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය කියලා. ඒ කියන්නේ නිරෝධ සත්‍ය ලැබෙන්නේ මේ මේ විදිහට මනස ක්‍රියාත්මක වීම තුළින් මේ මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයන් ක්‍රියාත්මක වීම තුළින් කියන කරුණ ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලා නැහැ. අන්න ඒකයි මෙතන අවිද්‍යාව කියන්නේ නැත්නම් ওই කරුණ පිළිබඳ දැනීම ඇති කර ගැනීම නෙවෙයි. එතකොට මේ අවිද්‍යාව තිබෙන කාක්කල් සංස්කාර ඇති වෙනවා. අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ චිත්ත සංස්කාර නැති වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රායෝගික වශයෙන් ඔය චතුරාර්ය සත්‍ය ධර්මයන් අවිද්‍යාව වශයෙන් දැකීමට වඩා ඊටාත්ම ප්‍රායෝගික අත්නිරූපණයේ විය යුත්තේ අස්මිමානය නොදැකීම අවිද්‍යාව කියන්නේ. අස්මිමානය කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. ඕනෑම පුද්ගලයෙකුගේ සිත තුළ තියෙනවා මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. අස්මිමානං අස්මිමානං මම කියලා කෙනෙක් සිටිනේ කියන හැඟීමකට තමයි අස්මිමානය. දැන් මේක සක්කාය දිට්ඨිය නෙවෙයි. සක්කාය දිට්ඨිය කියන්නේ මේ ආත්මයක් තියනවා කියන හැඟීම. මේ ඒ ආයේගේ සක්කාය දිට්ඨිය නිරුද්ධ කළ සෝවාන් ආදී මාර්ගඵල ලැබුණු සකදාගාමී වෙච්ච අනාගාමී වෙච්ච අය ගාවක් තියෙනවා. අර මම කියන හැඟීම. මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම තියෙනවා. එන්න මේකට තමයි අස්මිමානය කියන්නේ. මෙන්න මේ අස්මිමානය නිරුද්ධ කිරීමෙන් තමයි අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. එතකොට මේ අස්මිමානය නිරුද්ධ කිරීමට නම් විදර්ශනා භාවනාවක් අනිවාර්යයෙන්ම කළ යුතුම වෙනවා. ඒ විදර්ශනා භාවනා කිරීමේදී සිත තුළ ජීවන සමාධිමත් සිතක් තිබිය යුතුමයි විශේෂයෙන්ම අරෝපාවච ධ්‍යාන මට්ටමට සමාන සමාන වන ආකාරයේ සමාධි මට්ටමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එයින් පහළ මට්ටම් වලදීත් ඒක දකින්නට බෑ. ඒක නිසා ඒ සමාධි ප්‍රඥා දෙක හොඳටම දිනු කෙනෙක් තමයි අස්මිමානිය නිරුද්ධ කරන්නේ යම් කිසි කෙනෙක් එහෙම දිනුනොත් සිටිනවා නම් අනාගාමී වෙච්ච කෙනෙක් නම් ඔබ භාවනා කරගෙන කරගෙන යනකොට තමන්ගේ මුළු රූපස්කන්ධයෙන් සම්පූර්ණයෙන්ම දියවි යාමක් දකිනවා. මේක අනිත්‍ය දැකීමක් නෙවෙයි. අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි නැති නැති යන එක. මේ රූපේ නිරන්තරයෙන්ම ඇතිවෙමින් නැතිවෙමින් යන එක ඊට පෙර ඒ ඊට පෙර භාවනා අවස්ථාවවලදී අත්දකින්නට පුළුවන්. හැම මොහොතෙම තප්පරයකට ලක්ෂ කෝටි වාරයකට වැඩි ප්‍රමාණයක් ඊටත් වැඩි වේගයකින් මේ රූප බිඳිනවා නැති වෙනවා ඇති වෙනවා ආය නැති වෙනවා ආය නැති වෙනවා ඒ වගේම තමන්ගේ සිතත් ඒ ගාගෙම ඊටත් වඩා වැඩි වේගයෙන් බිඳින ආකාරය දකින්න ස්වාමී අනිත්‍ය දර්ශනයක්. ඒ අනිත්‍ය දර්ශනයේ ඉක්මවාගේ එකක් තමයි අපි මේ කතා කරන්නේ. අර ඒ භාවනා කරගෙන යනකොට දර්ශනා භාවනා කරන මේ ඔක්කොම දියවි යනවා කියන්නේ. දියවි යාම කියන එකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන වචනේ තමයි නිරෝධය කියන්නේ. නිරුද්ධ වී නිවි යනවා කියන්නේ. ඒක තමන්ගේ මුළු රූප කයම සම්පූර්ණයෙන්ම ශේෂ මාත්‍රයක්වත් නැතුව නිරුද්ධ වී නිවි යෑමක් ඒ නිවී යාම සමගම මුළු විශ්වයේ යන්තා රූප තිබෙනවා නම් ඒ සියලුම රූප නිවි ජීවි යාම සම්පූර්ණයෙන්ම සිතට අරමුණු නොවීමක් සිදු වෙන අවස්ථාවක් වෙනවා. ඒ කියන්නේ මුළු විශ්වයම තනිකර ශිෂ්‍යෝ අභ්‍යවකාශයක් බවට පරිවර්තනය වෙන අවස්ථාවක්. තමන්ගේ ශරීරයත් සහිතව එතකොට මේ අවස්ථාව ඇත්ත වශයෙන්ම අරූපාවචර ධ්‍යාන සිතකට සිතපත් කරන අවස්ථාවක්. මේක විදර්ශනා භාවනාව තුළින් අරූපාවචර ධ්‍යාන වලට යන්න පුළුවන් එක් අවස්ථාවක් පමණයි. ඔය ආනන්ද සප්පාය වැනි මධ්‍යමිකායේ දෙන සූත්‍ර වල මේ කරුණ මම කියනවා පැහැදිලිවම බුදුහාමුදුරුවෝ දක්වා දෙනවා. එතකොට මේ විදිහට ඒ මුළු විශ්වයම තනිකරම හිස්සී ගියාට පසුව, දියවි ගියාට පසුව හිස්සී නෙවෙයි. ඒ දීර්ණිය ගියාට පස්සේ ඉතුරු වෙන්නේ නාම ධර්මයක් තාමත්ම සියුම් නාම ධර්මයක්. මේ නාම ධර්මයක් ගෙවි යනවා දැක්කොත් එහෙම භාවනාව තුළින් එතකොටම Tamanට තේරෙනවා මුළු විශ්වය පුරාම මේ මම කියලා සත්‍යය කියලා ගන්න මොකක්වත් දැන් නැහැ නේ මමයා කියන එක ඉවරයිනේ කියලා තේරෙනවා මමයා කියලා යම්කිසි සත්‍යයක් අපි ගත්තනම් පුද්ගලයෙක් ගත්තනම් ඒක වැරදි දෘෂ්ටියක් මේ මමයා කියන හැඟීම සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා එතකොට ඒ ඒක දකින්නකොටම අර අස්මිමානය මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම සම්පූර්ණයෙන්ම නැවත ඇති නොවන ආකාරයෙන් නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වීම දකිනකොට සමාගයේ ලෝකයේ තුල Taman කියලා කෙනෙක් නැහැ, සත්‍යයක් නැහැ, ආත්මයක් නැති බව ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකීමක් ලැබලා තියෙනවා. ඒ වගේම බාහිර ලෝකයේ කිසිම ලෝකයක කිසිම දෙවියෙක් කිසිම ග්‍රහණයක් කිසිම මාරයෙක් කිසිම අමනුෂ්‍යයෙක් කිසිම තිරිසන් සත්වයෙක් කිසිම මිනිහෙක් කිසිම අන්තිසි සත්වයෙක් නැති බව පැහැදිලිවම දැකලා තියෙන්නේ. තමා වගේමයි බාහිර ලෝකෙ. ඒකට තමා කිසිම කෙනෙකුට අයත් හෝ තමා කිසිම කෙනෙකුගේ නෑදෑයෙක් මිත්‍රයෙක් නොවන බව පැහැදිලිව දක්වන්නේ වෙනවා. ඒ වගේම අන් කිසි කෙනෙක් තමාගේ නෑදෑයෙකුත් මිත්‍රයෙකුත් දුව පුතුලා ආදී සම්බන්ධතාවයක් නැති මොනවත්ම නැති ධර්මයි කියලා වැදෙනවා. එතකොට තමයි අර උපාදාන ගිලියාමක් සිදුවන්නේ මේ විදිහට හතර ආකාරයකින් මේ ශූන්‍ය දර්ශනය මේ ගිලියාම දකින කුඩා පුද්ගලයාගේ සිත තුළ අර අස්මිමානය කියන එක නිරුද්ධ වෙනවා ඊට පස්සේ සම්පූර්ණ ශිස්සු හිතක් තියෙන්නේ ඊට පස්සේ ඉච්ඡර භාවනා කරන් භාවනා කරන්න වාඩි වෙනකොට මේ සිතටපත් වෙනවා ඊට පස්සේ මොකක්වත් කරගන්න නැහැ කොච්චර රූපය අධ්‍යා බලන්න බෑ රූප පේන්නේ සිත අධ්‍යා බලන්න බෑ සිතක් දර්ශනය වෙන්නේ ඉතින් මෙතෙන්දී බොහෝ දෙනෙක් කල්පනා කරනවා රැවටෙන අවස්ථාවක් කියලා මේ අන්තිම තැනට පැමිණෙන්නේ කියලා. ඒ අන්තිම තැනට පැමිණෙයි කියන හැඟීම තියෙන තාක්කල් එයින් එහාට එවැනි පුද්ගලයෙකුට ගමන් කරන්නට බෑ ඒක වැරදි අදහසක්. ඉතින් යම් කිසි දවසක ඒ අවස්ථාවේ තියෙන පංචස්කන්ධ ධර්මයන් ඒ කියන්නේ අර මොකක්වත් නැතිලා ගියේ තියෙන අවස්ථාවේ තියෙන ස්කන්ධ ධර්මයන් විශේෂයෙන්ම නාමස්කන්ධ හතර පංචස්කන්ධයෙන් ඒ නාමස්කන්ධ ධර්මයන් හතර පැහැදිලිව දැකලා ඒකත් නිවී යාම දැක්කොත් රහත්ෝ කෙනෙකුගේ විමුක්ත සිත උදා වෙනවා. නිදහස්ව සිත. මෙන්න මේ විමුක්ත සිත උදා වුණාට පස්සේ එවැනි පුද්ගලයාගේ සිත තුළ කිසිම සංස්කාර ගැනීමක් සිතෙහි ගැනීමක් නැහැ. ඕන තරම් වෙලා ඉන්න පුළුවන් මොකක්වත් සිතෙහි සිතට එන්නේ නැහැ. පැයක් නෙවෙයි දෙකක් නෙවෙයි දවසක් නෙවෙයි තුනක් නෙවෙයි ඕන තරම් ඉන්න. නිරායාසයෙන් සිතෙහි ගැනීමක් ඉන්නේ නැහැ. ඇහැට කවර රූපයක් දැක්කත් දැකීම මාත්‍රයි හොඳයි කියලා හිතන්නේ නැහැ නරකයි කියලා හිතන්නේ නැහැ ගැහණියක් කියලා හිතන්නේ නැහැ මිනිහෙක් කියලා හිතන්නේ නැහැ ලස්සනක් නැහැ ගැටක් නැහැ මොනම දෙයක්වත් නැහැ දැක්ක ඉච්චරයි ඒ දැනීම මාත්‍රෙන් අතර වෙන දැන් මේ මේ පාඩ දිගේ යනකොට එක එක දේවල් දකින්නවානේ වැලි කැට දකින්නවා ගල් කැට දකින්නවා ඌව දැක්කයි කියලා හිතන්නවත් නැහැ නේ කිසි දෙයක් ඒ වගේ එතකොට කනට ඇහෙන ශබ්දත් එනමයි නාසයට ගදිවට කයට මනසට දැවෙන මනස මොකක්වත් අරමුණු නැහැ. අනිත් ඉන්ද්‍රයන් මේ විදිහට අරමුණු හාවට පස්සේ කිසිම දැනීමක් නැති යනවා. එතකොට පැහැදිලිවම පේනවා අර අස්මිමානය කියන මම කියන හැඟීම තිබෙන තාක්කල්ම කලින් ඒවා තිබුණානේ ඒ තිබෙන තාක්කල්ම નિરાයාසයෙන් චිතවිලි ගැලීමක් ගලණය වුණා. චිතවිලි ගලන්නට පටන් ගත්තා. කලින් සිටියම ගැලීම සිදු වුණා. ඒකට දැන් මේ අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ තමන්ගේ සිත නිසල වෙලා. සාන්ත වෙලා සංසිඳිලා පටිච්චසමුප්පාදයට පත් වෙනවා කියන්නේ සංසිඳිලා නිවිලා ගිහිල්ලා කියන එක පැහැදිලිවක් දකින්න. ඉතින් එයාට ඕනේ නම් කැමැති තාක් වෙලා කොහේ ඉන්නද පුළුවන් මොනම සිතෙලක්වත් එන්නේ. යම් කිසි වෙලාවකින් Tamanට ඕන නම් යම් කිසි දෙයක් ගැන මොනවා හරි සිතන්න හරි කියන්න හරි ධර්මයක් ගැන කල්පනා කරන්න හරි එතකොට ඕන නම් පුළුවන්. ඒක ආයාසයෙන් කරන දෙයක්. නිරායාසයෙන් සිදුවන ක්‍රියාදාමයක් නෙවෙයි. ඕනෑම අවස්ථාවකදී මේ ඔක්කොම අත්හරිනවා කියන හැඟීම ඇති වෙන්න යන්නේ සම්ප්‍රේකින් ලක්ෂකින් එකක පමණ ඉකාසලු කාර්යයක්. ඒ හැඟීම එනකොටම අර සිත නිකම්ම උඩට මතේ. ඊට පස්සේ මොකක්ද සිදුවේ? අත්හරින්නේ කියන අදහස ඒක කොහොමද අවශ්‍ය වන්නේ? එතකොට එවැනි කෙනාට ඉතාමත්ම පැහැදිලිව දස්සනේන මනේ මගේ සිත තුළ අවිද්‍යාව ඉස්සර තිබුණා නොදස්කම තිබුණා ඒ නොදස්කම තිබෙනින් තිබිච්ච නිසා මේ විදිහට විවිධ පිටිවිලි ගැලුවා ලෝභයත් ආවා ද්වේෂයත් ආවා මුලාව මෝහයත් ආවා ඉතින් නොඑක ආකාර අකුසල් සිතිවිලිත් ආවා කුසල් සිතිවිලිත් ආවා මාෛත්‍ය කරුණාව අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔක්කොම සංස්කාර ධර්ම මෙවැනි චිත්ත සංස්කාර ධර්ම මේක තිබුණ නිසා ගැළුවයි කියන එක පැහැදිලිවම ඔහුට පේනවා. එතකොට මේ ධර්මයේ නිරුද්ධ වෙච්ච නිසා මගේ සිත දැන් විමුක්තයි කියලා දක්ිනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා විමුක්තස්මේ විමුක්ත මේටි පජානාති කියලා. නිදහස් වුණාට පස්සේ නිදහස් වුණායි කියලා දකිනවා කියන එකයි ඒ අදහස. නිකන් මේ බොරුවට දකිනවා හිතන එක නෙවෙයි පජානාති කියන එක පැහැදිලිව තමන් අත්දකින එක. එතකොට එවැනි කෙනාට අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ අවිද්‍යාව මගේ නිරුද්ධ වුණා. ඒක නිසා සංස්කාර මෙලෙසින් නිරුද්ධ වුණා කියන කතාව සත්‍යස්ස වෙනවා. මේක දකින්නද බෑ ඔය කියපු අත්දැකීම ලැබපු නැති කිසි කෙනෙකුට. ඒක දකින්න බැරි නිසාම මේ ධම්මේ ඊටාම ගැඹිරයි. ඕක දැක්කම නැවත ඉපදීමක් නෑ සංසාරේ ඉපදී ඉඳලා යන්නේ. ඉතින් ඕක දකින්න කියලා නැවත නැවත ඉපදී කියනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒතසබ්බ ආනන්ද ධම්මස අනුබෝධ අපටිවේද අයෝමයන් පජා දීගමද්දාන සංදායකන් සංසාරිතංගේ මේ ධර්මයේ නොදත් නිසා ආනන්ද මේ ලෝකේ සත්‍ය මේ මුළු සංසාරයේ පුරා දෙකින් දිගට ඉඳලින් පිළිමරි මෙරි යනවා එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරස අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධෝ කියන එක ওই විදිහට තමයි ප්‍රායෝගික වශයෙන් හදවත තුළින් දකින්නේ එතකොට ඒ පුද්ගලයාට දැන් අවිජ්ජා නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරගෙනාට සංස්කාර නිරෝධ විඥාන නිරෝධෝ කියන එක පැහැදිලිව අත්දකින්න පුළුවන්. ඒ පුද්ගලයාට තමයි පුළුවන් වන්නේ සංඛාර පත්‍ය විඥාන සංස්කාර නිසා නැවත නැවත භවයේ යන්නේ මේ විදිහටයි කියන එක අත්දකින්න. අත්දකින්නේ බෑ අනිත් අය. කාටවත්. ඔය කොච්චර කිව්වත් අත්දකින්න. මේ ධර්මයේ දකින්න නැති කිසිම කෙනෙකුට මේ ධර්මයේ අත්දකින්නට බෑ බෑ බෑම. එතකොට මේ සංස්කාර පත්‍ය විඥානං වෙන ආකාරයකින් අනිත් පැත්තෙන් බලපුවම මේක විරුද්ධ පැත්ත බලනකොට පරිලෝම පැත්ත සංඛාර නිරෝධා විඥාන නිරෝධ සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරෝධ දැන් අර විදිහට සංස්කාර ඔක්කොම සිත තුළ නැහැ සිත නිසල වෙලා සාන්ත වෙලා ඒ දැනීමක් තියෙනවා කිසිම අරමුණක් නැහැ Tamange ඒ සිත තියෙන පුද්ගලයාගේ ඇඟවත් ඒ සිත ගණන් ගන්න එතන පුද්ගලයා කියන වචනේ වැරදි يعني එහෙම පුද්ගලයෙක් ලෝකේ නැහැ. රහත් වුණා කියලා කෙනෙක් ලෝකේ නැහැ. එතකොට රහත් වුණාට පස්සේ දෙන්නම් පානවා කියන පුද්ගලයෙකුත් ලෝකේ නැහැ. මෙතන තියෙන්නේ නාම රූප ධර්මයන් ඇති ඇති නැති නැතියම්. ඕවා නොදක්වය තමයි මේ විදිහට පුද්ගල අදහස් දාලා සත්‍ය පුද්ගල සංඥා දාලා කතා කරනවා. එතකොට එවැනි පුද්ගලයාගේ දැන් සිත තුළ මොනවද සිටිවි ගලන්නේ නෝ ඕනතරම් නිකන් ඉඳලා නිරායාසයෙන් සිටිවි ගෙන්නේ. ඉතින් මේ පුද්ගලයා දැන් අපි හිතමු බණක් කියනවා නැත්නම් භාවනාවක් කරනවා මෛත්‍රී කරනවා මොකක් හරි කරනවා කියලා. ඒ කරනකොට පැහැදිලිවම එයාට ඕන නම් එක ශ්‍රණයකින් යටිසිතට හිත යොමු කරනකොටම අර මොකක්වත් නැති විමුක්ත සිත දකින්න. විමෝචන චිත්ත විමෝචන චිත්තම් මේ පදානාති කියලා ඒක බුදුහාමුදුරු දක්වන විමුක්ත සිත විමුක්ත සිතක් කියලා ඒක දකින්නවා කියන්නේ. එතකොට ඒක එහෙමම තියෙදි මතු පිටිසිතින් මේ ධර්මයන් ක්‍රියාත්මක වෙන නිසා අර යටිසිතට මේක ගැට ගැහෙන්නේ. ඒකට සම්බන්ධ වෙන්නේ. මේක වෙන් වෙච්ච දෙකක්. විසංයුක්තෝ විප්පමුක්තෝ කියන වචනයක නිසා බුදුහාමුදුරුවෝ දක්වන සංයුක්ත වෙලා බැඳිලා නැහැ. ඒ වගේම එකට එකට එකතු වෙලා නැහැ. ඒකයි විසංයුක්තෝ විප්පමුක්තෝ. ඒ දෙක වෙන් වෙලා තියෙන්නේ. දෙක දෙකක්. එතකොට පැහැදිලිවම පේනවා මේ කරන ක්‍රියා එකක්වත් කුසල්වත් නෙවෙයි අකුසල්වත් නෙවෙයි. ඒවා හුදු ක්‍රියා මාත්‍ර පමණයි. කරන ක්‍රියාදාමය විතරයි. මෙන්න මේ தත්ත්වය නොදැවූ කිසි කෙනෙකුට කියන්නට බෑ මේ රහත් වූ කෙනෙක් කුසල අකුසල් කරන්නේ නැත්තේ හේවැනි කෙනෙක් කරන දේවල් ක්‍රියාමාත්‍ර පමණයි කියන එක කිසි කෙනෙකුට අත්දකින්න පුළුවන් කියලා දාමනේ කියන්න පුළුවන් ලියන්න පුළුවන් ඒක වෙනම දෙයක් අත්දකින්නට බෑ එතකොට තේනවා තමන්ගේ සිත තුළ සංස්කාර ඔක්කොම නිරුද්ධ වෙලා ඒක මෙන්න මෙහිදී පැහැදිලිම දර්ශනයක් ඇති වෙනවා අවිද්‍යාපත්‍ය සංඛාරා කියන දැන සංස්කාර කියන්නේ අන්තිසාවක් නෙවෙයි සිත තුළින් විරායාසෙන් සිටිවිලි ගලා යාමේ ශක්තිය නැත්නම් සිත තුළින් විරායාසෙන් සිටිවිලි ගලන එක කියන්නේ ඒක කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන් ධ්‍යාන සිත් වෙන්නත් පුළුවන් ඕන එකක් වෙන්න පුළුවන් ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ අවිද්‍යාපත්‍ය පුඤ්ඤාවි සංඛාරා අවිද්‍යාපත්‍ය අපුඤ්ඤාවි සංඛාරා අවිද්‍යාපත්‍ය ආනින්දාවි සංඛාරා කියන්නේ අවිද්‍යාව නිසා කුසලුත් වෙනවා අවිද්‍යාව නිසා අකුසලුත් වෙනවා අවිද්‍යාව නිසා ධ්‍යාන සිත් ඇති වෙනවා ආනන්ද කියන්නේ නොසැලෙන සත්‍යයට පත්ව සිටිනවා එතකොට මේ විදිහට ඒ කුසල ලකුසල් සිදු නොවන සත්‍යය ඔහු අත්දැකලා තියෙනවා දැන් මේ සිත දිගින් දිගට ගලාගෙන යනවා මරණ මොහොත දක්වාම සද්ද නින්දකට ගියෝ සීනති කරුත් වාගේ තත්ත්වෙදී ඔය මොකක්වත් නැහැ ඉතින් මොකක්වත් නැතුව සම්පූර්ණ හිස් භාවයකට යනවා මොකක්ම නිදන්නේ එහෙම නැති අවස්ථාවලදී නිකන් ඉන්න වෙලාවට ඕන තරම් වෙලා ඒ සිතින් ඉන්න පුළුවන් මොන මරමුණක් වත් නැහැ දැනීමක් පමණයි. ඉතින් මත පිට සිතින් ඕන නම් ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ පිළිබඳ ඕන සිතිවිල්ලක් ඕන නම් හිතන්න පුළුවන්. Taman ඕන විදිහට හිතේ. හොඳයි කියලා හිතන්න පුළුවන් නරකයි කියලා හිතන්න. ලස්සනයි කියලා හිතන්න පුළුවන් කැතයි කියලා හිතන්න පුළුවන්. මේක කිසිම ප්‍රශ්නයක් නෑ උඩ හිතින් හිතන දේවල්. ඒක නිසා නත්ති පාපන් අකුබ්බස්ස කියලා කියලා තියෙනවා මේ වෙන කෙනාට මෙහෙම ඒගාකා කියන පාණින් මේකේ වනෝනාස හරිය පානිනා විසං නාබ්බනං සමන්නේති නත්ති පාපන් අකුබ්බතෝ අතේ තුවාලයක් නැත්තම් හරිය පානිනා විසං අල්ල අතින් අල්ල ඕනෑම විසක් අරන් දාන්න පුළුවන් මොකද තුවාලයක් නැතිව ඇතුළට උරාගන්නේ තුවාලයක් තියෙන පුද්ගලයා විචාර කරන පැත්තකට දාන්න ගියොත් ඒ විස තුවාලය තුලින් ශරීරය පුරාගෙන ශරීරගත වෙනවා. ඒ බුදුහාමුදුරුවෝ කියන අතේ තුවාලයක් නැත්නම් විචාරගෙන යන ඒ වගේ නැති පාපන්න කුබ්බතෝ අරවාගේ සිතක් තියෙනගෙනාට මොකක්වත් නැතුව අත්හැරලා තියෙන නිසා මොනම පාපයක්වත් නැහැ කියලා. පාප ඇතිදෙන්නේ නැහැනේ කුසල ඇතිදෙන්නේ නැහැ අපසස් දෙන්නේ නැහැ. එතකොට මේ සිත ක්‍රියාත්මක වෙනවා මරණ මොහොත දක්වා දිවගෙන දිවගෙන යනවා. එයාට තේනවා පැහැදිලිවම ඒ සිත පවතින හේතු. හේතු මොකද්ද? Taman උපදින කර්ම ශක්තිය තියෙනවා. බුදු වුණත් මැරෙන්න බින්නම් පන්නන ජීවත් වෙන්නේ ඒක උපදින කර්ම ශක්තිය තියෙනවා. අවශ්‍ය නම් ආය සංස්කාර වලින්න පුළුවන් බුදු කෙනෙක් වුණම කෙනෙකුට. ඒක වෙනම දෙයක්. නමුත් ආය සංස්කාර වෙන ජීවිතේ කෙරෙන වෙනවා අනිවාර්යයෙන්ම ඒ ආශක වෙනට පස්සේ. එතකොට මේ ආශය ඒක පවත්වාගෙන යාමට හේතුපාදකෝ සත්‍ය කාරණාව. ප්‍රත්‍ය වෙන කාරණා. තමන්ගේ ශරීරයේ තියෙන ඉන්ද්‍රිය දන්න හදවත මේ වගේම පෙන්නේ හැලියේ මොළේ වගේ ඉන්ද්‍රිය. ඒ මොකක් හරි එකට අපි වාචයක් කරන ඉන්ද්‍රිය නොවේ හරි මොකක් හරි කොටස් තියෙන. ඒ කොටස් වල යථා ක්‍රිය පරිදි යථා ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ පවත්වාගෙන යාමට තරම් සුදුසු මට්ටමට ওই ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒක දුර්වල වෙලා කැඩිලා බිඳලා විනාශ වෙලා එහෙම බෑ. ඒකත් එක්තරා හේතුවක් වෙනවා. මේ ශරීරය පවත්වාගෙන යන්නට අවශ්‍ය වෙන හේතු ටික ඔක්කොම තියෙනවා. ආස්වාද ප්‍රස්වාස ශරීරයේ පවත්වාගෙන යන්නට අවශ්‍ය හේතු. අපි හුස්ම ගන්න නැතුව පිට ගන්න නැතුව හිටියොත් විනාඩි දෙකක් තුනක් ඉඳී වැඩි වුණා. තුනක්වත් ඉන්න බෑ මැරි වැටෙනවා. ස්වභාවයට සීතල උෂ්ණ දෙක මේ අංග පවත්වාගෙන යන්න හේතු වෙන කරුණු දෙකක්. අධික සීතල තැනට ගියොත් අපිට ඔරොත්තු දෙන්නේ නැති දෙකෙනෙ මෙල්ලවට. අධික උෂ්ණ තැනකට ඇඟට ඔරොත්තු දෙන්නේ නැති උෂ්ණ තැනකට ගියොත් මෙල්ලවට. ඒකයි උෂ්ණය වැඩි වෙන රටවල ඒක සමහර කාලවල මිනිස්සු වැඩිනේ සීතල වැඩි කාලයට සමහර සීතල රටවල මිනිස්සු නැහැ. එතකොට ඒකත් ආහාර එකක් මේ ශරීරේ පවත්වාගෙන යනවා. ඉතින් ආහාර දුන්නොත් මේ ශරීරේ පවතී දවස් 6ක් 7ක් වෙනකොට හිටින් මෙල්ල. වතුරක් බොන්නේ නැතුව හිටින්. එතකොට වතුර බීලා ජීවත් වෙන්න පුළුවන් වතුර වතුර බී හිටියොත් ඉතින් දවස් හතකින් විතර නේද එතකොට මේ ආහාරත් එක්තරා ප්‍රත්‍ය වෙන කාරණාවක් තමයි ඊළඟට මේ මේ ශරීරයේ රූප කොටස් ඇතුළේ තියෙන මූල ධාතු අතරින් පටවිය ආපෝ තේජෝ වායු කියන. ඔය මූල ධාතු අතරින් තමයි ලෝකේ ඕනම රූපයක් හැදලා තියෙන්නේ. එන්න මේ මූල ධාතු අතරේ සමතාවය තියෙනවා. සමබරතාවය. කියන්නේ එකක් හැදිලා අනිත් එක එකක් අධික නිසා මුස්සන් වෙලා අනිත් එක පහත් වුණොත් එහෙම හරියන්නේ නැහැ. ඔව් අපට අවශ්‍ය ප්‍රමාණය අපිට කියන්නේ ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රමාණය සමබර තත්ත්වයෙන් පවතින තාක්කල් පමණයි ජීවිතේ පවතින්නේ. ඔය එක කොටසක් හරි පඨවි ධාතුව අපෝ තේජෝ වායෝ ඔය එකක් හරි අතිශයින් උත්සන්න වීමක් හෝ අතිශයින්ම පහළ වැටීමක් වුණ ජීවිතේ වෙනවා. ඉතින් මේ විදිහට රූපේ පවත්නා හේතුන් එක තියෙනවා. නාමයේ පවත්නා හේතුන් තමයි අර කර්ම ශක්තිය ආදී. මේ ඇඟේ එන්න තමයි මේ සිත පවතින්නේ. ඉතින් මේක හරියට දකිනවා දකිනකොට මොනම ආකාරයකින් හරි මේ රූපේ පවත්නා හේතුන් නැතිවීමෙන් හරි ආයසේ ගෙවීමෙන් හරි එහෙම නැත්නම් කර්මයේ ගෙවීමෙන් හරි. නැත්නම් අකාලේ කවුරු හරි වෙඩි තියනවා, බෝම්බ එකක් වෙනවා, මොකක් හරි වෙන එකක් එන්නේ. එහෙම හරි. මේ ශරීරය කැඩිලා බිඳිලා මැරිලා වැටෙනකොට මේක එල්ලිලා පැවති අර විමුක්ත කියන සිතට එල්ලෙන්නට තැනක් නැහැ. බට ඒක එල්ලිලා හිත මේ රූපේ එල්ලීගෙන සිත පවතින හදවත ඇසුරු කරගෙන මොළය ඇසුරු කරගෙන. ඉතින් මේ දෙකේම ක්‍රියාදාම මෙතෙන්දී අවශ්‍ය වෙනවා. එතකොට මේ දෙකේම ක්‍රියාදාමේ නැති වෙච්ච ගමන් මේ තමයි නියම වෙනට පස්සේ අර සිතට යන්තෙන්ට එල්ලෙන්නට තැන නැහැ සිත නිවෙනවා. ඒ සිත නෙවෙනකොට මේක කිසිම කුසල ලකුසල කර්ම මොකක්වත් සැක කරලා නැහැ. අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන්නේ. අස්මිමානය නිරුද්ධ කරලා තියෙන්නේ මම කියලා කෙනෙක් හැඟීමක් නැහැ. ඒක නිසාම ඔහුගේ සිත තුළ පැහැදිලිවම සබ්බ ලෝකේ අනිබික සංඥාව කියන ස්ථාවරෝ පිටලා තියෙන මුළු බෙස්සේ කිසිම දැනක ඇලීමක් නැතිකම. يعني මේ ලෝකේ කොතනක ඉපදුනත් ප්‍රතිසන්දි විඥානය කියන දැනීම ගිහිල්ලා පහළ වෙනවා. මම නෙවෙයි මගේ නෙවෙයි ඒක. ඒක පහළ වෙච්ච ගමන් ඒ ඒ බහවලට සුදුසු පරිදි රූපකයක් තියෙන බව කියන රූපේ නැති බව කියන රූපේ තියෙන බවවල නම් රූපකයක් පහළ වෙනවා. ඉතින් ඒවා මම මගේ කියලා අල්ලගෙන බදාගෙන ඔය කටයුතු කරන අවිද්‍යාවෙන් කැරකි කැරකි. මේ தත්ත්වය දැකලා මේ මුළු විශ්වයේ කිසි තැනක මේක පහළ නොවිය යුතුයි කියන කාරණාව හදවත කැවි හදවතට කැවි ගොස් තිබෙනවා. ඉතින් ඒක නිසා ඔය රතන සූත්‍රයේ එහෙම කියනකොට කියනවා කිහිනම් පුරාණ නවන් නැති සම්භව. පැරණි දේවල් කර්ම ඔක්කොම සීනක්ෂේ වෙලා පුනර්භවය ගැන දෙන කර්මසේ වෙලා කර්ම විපාක නෙවෙයි. නවන් නැති සම්භවන් අලුතෙන් කර්ම කරන්නේ නැහැ. මොකද ප්‍රසාර කරන්නේ නැහැ, අපසාර කරන්නේ නැහැ කියවනේ මම. සීනා ජාති මේ කියන්නේ ආත්මය කිනම් පුරාණ නවන් නැති සම්භවන් විදස්ස චිත්තා මේ මේ මේ භවයේ ගැන කිසිම හැඟීමක් නැහැ විරත් බැඳීමක් නැහැ ඒ කියන බීජ බීජේ වූ අවිද්‍යාව නිරුද්ධ කරනවා ඊළඟට අවිරුණි ඡන්ද මේ රෝපිපා සඳහන් කීමේ තියෙන ඡන්දේ සම්පූර්ණයෙන්ම නැති කරනවා ඒක නිසා නිබ්බන්ත දෙහිරා යතහයම් පදීප පහනක් ලැබුණාසේ මේ ඥානවන්ත තැනැත්තා නිල්ලන. ඉතින් මරණ මොහොතේදී මේ ධර්මයේ ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිවම Tamanට අත්දකින්න පුළුවන්. ඒ අත්දකින්නකොට තමන්ගේ සිතින්ම එවැනි කෙනාගේ සිතින්ම කියනවා කීනා ජාති යුසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීය නාපරම් මිත්තත්‍යාති පජානාති මේක රහත් වෙච්ච සෑම කෙනෙකුගේම සිත තුළින් නිර්වාණාශයෙන්ම මතුවෙන ධර්මතාවයක්. ජාතිය සේවනා දීනා ජාති විසිතම් බ්‍රහ්මචර්යයන් කළ යුතු බ්‍රහ්මචාරී ජීවිතයේ වාසය කරලා නිම කළා. ඒ කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ කළා. සතං කරණීයන් කළ යුතු දේ කළා. නාකරං ඉස්සත්තාති ඊට පස්සේ මේ සම්බන්ධයෙන් කරන්නට දෙයක් නැහැ කියලා පදානාදී දැනගන්නවා. ඉතින් මෙන්න මේ தත්ත්වයේ සිටින පුද්ගලයා මුළු ලෝකෙමත් අත්හැරලා තමන්ගේ සංස්කාර ලෝකයක් අත්හැරලා කිසියක ගැලීමක් බැඳීමක් මොකක්වත් නැහැ මම කියන හැඟීමක් මොකක්වත් නැහැ ඒකාන්ත වශයෙන් මේ සංස්කාර ධර්මයන්ගේ පැවැත්මම දුකක් කියලා අවබෝධ කරලා තියෙන පවත්තන් දුක්ඛං මේක නිවියාමම අපවත්තන් සකම් නොපැද්දීමමයි සැපය කියන එක තේරුම් අරගෙන තියෙන්නේ ඒක නිසා අර මරණ මොහොතේ යනකොට ඔය ඔක්කොම දේවල් බාහිර ලෝකේ සත්‍ය අල්ලගෙන දඟලනවා වගේ නෙවෙයි. අනේ මේක කවදද නැති වෙන්නේ කියන හැඟීමෙන් වෙන ලෝකෙ මිනිස්සු මැරෙන්න බයයි. මෙතන ඒක අපරිතස්සන්. මේ එවැනි කෙනෙකුගේ සිත තුළ පරිතස්සනාවක් ඇති ගැනීමක් නැහැ. එතකොට මේක කොයි වෙලාවෙද මැරෙන්නේ කියන එකයි එයාට උතුම්ම දේ. මේ පවතින එක මහා කරදරයක් වදයක් කියලා තියෙනවා. පන්න බහරම් විසංගත්තං මේ බර පැත්තට දාලා තියෙන්නේ. මේ බර මහා විශාල එකක් මේ පංචස්කන්ධ බර අන්නම් බහරම් අනාදී වෙනත් බරක් ඇද ගන්නට එපා කියන එක හදවත තුළ කැවිලා තියෙනවා. එන්න මේ පුද්ගලයා ඒක නිසා මේ මොකක්වත් නෑ මුළු විශ්වයම සිතින් අතහැරලා දෙන්නේ කොයි දේ කර කර හිටින මරණ මොහොතකට ආවත් ඒ මරණ මොහොතේ එකපාරට එක ස්තප් ඒ කියන්නේ තප්පරයකින් ලක්ෂෙන් දසලක්ෂෙන් එකක් ගන්නටත් වඩා සුළු කාලයක් තුළ ඒ සියල්ලම අතහරින කෙනෙකුට අර නිවිච්ච සිට ඇති වෙනවා ඒ නිවිච්ච සිට පහනක් නිවනාසේ නිවෙනවා නිවෙනකොට නැවත තැනක පහළවන්නට කිසිම හේතුවක් මෙන්න මේක අත්දකපු කෙනෙක් තමයි දකින්නේ සංඛාර නිරෝධා විඥාන විඥාන නිරෝධෝ කියන්නේ සංස්කාර නිරුද්ධ වීම නිසා විඥානය නිරුද්ධ වෙනවා. පුනර්භවය නිරුද්ධ වෙනවා. මේක සාමාන්‍ය මොන්නම ආකාරයකින්වත් තර්ක වලින් විතර්ක වලින් ඔප්පු කරලා දැනගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. අපි කියනකොට මේ කාරණාව මේ ඇයිද තේරෙන එක වෙනම දෙයක්. නමුත් ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න පුළුවන් කාරණාවක් නෙවෙයි. එතකොට මේ ප්‍රත්‍යක්ෂ අත්දැකීම නැත්තම් මේ ධර්මය අවබෝධ කරන්නේ නැහැ. ওই ප්‍රත්‍යක්ෂ අත්දැකීම සුළුපටු අත්දැකීමක් නෙවෙයි අති ගැඹීර වූ අත්දැකීමක්. එතකොට එයාට පැහැදිලිවම පේනවා සංඛාර පත්‍ය විඥාන. සංස්කාර නිසා ප්‍රතිසන්දි විඥානේ ගෙන දෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඊට ඉස්සෙල්ලා එක නිකන් හැඟීම් මාත්‍රයක් පමණයි. කායෝගික වශයෙන් සත්‍ය වශයෙන් අත්දැකීමක් නෙවෙයි. ඒක නිසා ඒ පුද්ගලයාට පැහැදිලිවම පේනවා කලින් ඊට ඉස්සර අත්මිමානේ රුද්ධ කාණ්ඩ ඉස්සෙල්ලා ඒ කලින් කිව්වා. ඊට ඉස්සෙල්ලා අපි මේවා ඔක්කොම අල්ලගෙන හිටියනේ මම කියලා අල්ලගෙන හිටියා මගේ කියලා අල්ලගෙන හිටියා තණ්හාවයි තිබුණා මහානේ තිබුණා එතකොට උපාදාන කරගෙන හිටියා භවයේ රැඳී සිටීමට ජීවත් වීමට ආශාව තිබුණා මේ භවයෙන් හරි වෙන භවයක හොඳ තැනක හරි ගිහිල්ලා උපදින්නට ආශාව තිබුණා ඔය වගේ නොයේක් දේවල් තිබුණා අවිජ්ජාව තිබුණා තණ්හාව තිබුණා උපාදාන තිබුණා කර්ම රැස්ීමේ ශක්තිය සිත තුළින් කර්ම ගලා ඒමේ ශක්තිය කර්ම භව ශක්තිය තිබුණා. මේවා තියෙනකොට සිත එකක් ඇති සිත ඔන්න ඇති වුණා ඒක නැති වෙනකොට තව සිතක් එනවා. ආය සිතක් ඇති වෙනවා ඒක නැති වෙනකොට තව සිතක් එනවා. ඒ සිතත් නැති වෙනවා නැති වෙනවා ආය සිතක් එනවා. මේක ඉතින් දිගින් දිගට ඔය වෙයි කලාගෙන බලන්න යනවා කියන්නේ. මරණ මොහොතේ තෝ තත්ත්වය මෙදා ආවා. ඒ චිත්තලාම් වල. එතකොට ඒ මර ඒ භවයේ මරණ මොහොතේදී ඒ ශරීරයේ ඇසුරු කරගෙන සිතක් පහළවන්නට හැකියාවක් නැහැ ශරීරය මැරෙන නිසා එතනින් මේ සිත නිරුද්ධ වෙනකොටම ඒක පහනක් වෙන වශයෙන් නිවෙන්න බෑ වේගෙන් ආපු ඇති ඇති නැති නැතිව ක්‍රියාදාමය අර ආසන්න වශයෙන් පහළ වූ සිතට අනුරූප වන ආකාරයෙන් කොහේ හරි භවයක ගිහිල්ලා මේක හට ගන්නවා සංඛාර පත්‍ය විඥාන ඒ විදිහට දකිනවා. මේ විදිහටයි මේක සිදුවන්නේ කියලා. එතෙන් සංඛාර නිරෝධ විඥාන නිරෝධ සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධවන්නේ මේ විදිහටයි කියන එකත් පැහැදිලිව දකිනවා. මෙන්න පටිච්චසමුපාදයේ ගැඹීරම අවස්ථාව තමයි ඔය. පටන් ගන්නෙ ඕකෙන් තමයි බුදුහාමුදුරුවෝ. බොහෝ අවස්ථාවල පටිච්චසමුපාද ධර්මයන් පටන් ගන්නෙ ඕකෙන්. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන නැත්නම් අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ අර විඥානේ නිරුද්ධ වුණා නම් ප්‍රතිසංවිඥානේ නිරුද්ධ වුණා නම් ආ ඉතින් ජාතියකුත් නැහැ දරාවකුත් නැහැ යාදියකුත් නැහැ මරණයකුත් නැහැ තෝක පරිදේව දුක් ගොම්නස් මොකක්වත් නැහැ ඒක මේ තස්ස කේන දස්ස දුක්ඛ සංලස්ස නිරෝධෝ හෝති ඒ ආකාරයෙන් මේ මහා දුක්ගිනි ජාලාව නිරුද්ධ වී නිවියනවා ඉතින් ඒක නැත්තම් සංඛාර පත්‍ය විඥානන්න නැවත ඉපදුණා නම් ඉපදිච්ච ගමන්ම ඉතින් ජාතියක් එනවා ජරාවක් එනවා ව්‍යාධියක් එනවා මරණයක් එනවා නොඑක කායික දුක් එනවා මානසික දුක් එනවා සබ්බේ තියෙන ඔක්කොම දුක් තමන්ගේ පංචස්කන්ධ ලෝකේ තියෙන තාක්කල් දෙතිනවා ඒ මේ තසටේ දස්ස දුක් පංචස්ස සමුදයෝ හෝති මේ විදිහට දුක් සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා මේකයි දුක් සත්‍ය මේකයි දුක් සමුදය සත්‍ය මේකයි නිරෝධ සත්‍ය කියලා පැහැදිලි වශයෙන් වෙනි පුද්ගලයා අත්දකිනවා දකින්නකොට මේ දැන් ලැබුණු දැන් දකින්න මේ නිරෝධ සත්‍යයම තමයි අන්තිමේදී මාර්ග සත්‍ය බවට පත් වෙලා මේවා පහනක් වෙනවාසේ නිවි යන්නේ කියන එකක් දකිනවා චතුරාර්ය සත්‍ය පැහැදිලිවම දකිනවා මෙන්න මේ චතුරාර්ය සත්‍ය පැහැදිලිව දැක්කේ අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා මේ චතුරාර්ය සත්‍ය පැහැදිලිව දකින්නට බැරි එකට ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන අවිද්‍යාව කියනවා මම පටන් ගත්තේ මෙන්න කතමාර්ගිකේ අවිද්‍යාව සංකෝ වික්‍රේ දුක්ඛය ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධය ඥාන දුක්ඛ නිරෝධගාමී පටිපදා ඥාන අයමුදල වික්‍රේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකක්ද මානේ දුක දන්නේ නැහැ. දුක්ඛ සමුදය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධගාමී පටිපදාව දන්නේ නැහැ. ඒවා හරියට දැක්කා නම් එහෙම හරියට අවබෝධ කළා නම් එහෙම මේ තුළින් කෙනෙකුට මේ සංස්කාර ගමන සම්පූර්ණයෙන්ම නිම කරන්නට පුළුවන් වෙනවා. අපි මේ ධර්ම කාරණා ඉදිරිපත් කිරීමක් වශයෙන් මේ ධර්ම දේශනාව ඉදිරිපත් කළාට ප්‍රායෝගික වශයෙන් ඕවා කරන ආකාර කිව්වේ නැහැ. ඒ කරන ආකාර කරන්නට නම් කියන්නට නම් අධීරෙන් අධීරයට ওই தත්ත්වයට චිත පත්තනාකාරයේ විස්තරයක් කරන්නට වෙනවා මාස 6ක්වත් ඒකට අඩු වශයෙන් කයිද. ඒ කියන්නේ සෝවාන් වීම සඳහා මේ විදිහට යන්නට ඕන සකදාගාමීන්ද මේ විදිහට යන්න ඕන අනාගාමීන්ද මේ මේ විදිහට යන්න ඕන රහත් වෙන්න මේ මේ විදිහට යන්න ඕන ආදී ඔක්කොම දේවල් කියන්නේ. අපි මේ ධර්ම මේ කරුණු ටිකක් ඉදිරිපත් කිරීම සඳහායි මේ කරුණ ඉදිරිපත් කළේ. එතකොට මේ දක්වා කියපු ධර්ම කාරණාවල කිසිසාරාංශය දැන් අපි කියනවා. අපේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුම අවස්ථාව අවිජ්ජාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥාන කියන එක බව පෙන්වන්න කළා. ඒ ගැඹුර ගැඹුරු වශයෙන් දිස්සන්නේ තමාට ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට නොහැකි නිසා කියන කරුණ දැන් දැක්කොත්. එතකොට මේක පැහැදිලිව දකින්නට පුළුවන් වන්නේ අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරපු කෙනෙකුට කියන කාරණාවයි ඊළඟට කියන්නේ. එතකොට අවිද්‍යාව නිරුද්ධ වී යාම දැකිය හැකි ආකාරයක් අපි පෙන්වුම් කළා. මේ පංචස්කන්ධ ධර්මයන්ම සම්පූර්ණයෙන්ම දේවී යාම මුළු විශ්වයම දේවී යාම දැකීම තුළින් ඇතිවෙන ඒ විශ්ව ශූන්‍යතා දර්ශනය ඉක්මවා ගොස් එහි තියෙන ස්කන්ධ ධර්මයන් ඉක්මවා යමින් ලැබෙන විමුක්ත සිත උදා වුණාට පසුව කිසිම සිතුවිල්ල සිත තුළ ගලන්නේ සංස්කාර ගැනීමක් නැහැ. ඒක නිසා ප්‍රඥාව තුළින් ඒ සංස්කාර ගැනීම සම්පූර්ණයෙන්ම දියලවා හැරියා ඒ වියලවා හැරපු නිසාම සංස්කාර ගලන්නේ නැති නිසාම මරණ මොහොතින් පස්සේ නැවත ඉදීමක් සිදුවන්නේ සංස්කාර නිරෝධා විඥාන නිරෝධ වෙනවා. මේක හරියට අත්දක වෙනකොට මේවා තියෙන තාක්කල් අවිද්‍යාව තියෙන තාක්කල් මේ විදිහට සිත මිලගැනීම සිදුවන ඒක තියෙන තාක්කල් නැවත නැවත මේ විදිහට සිදුවෙනවා කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට පුළුවන් වෙනවා මෙන්න මේක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන එක විස්තර කිරීමේදී අපි කියපු ධර්ම කාරණාවල ඉතාම කෙටි සාරාංශය. මා කියවනේ මේ සංස්කාර ඔක්කොම දියලවා යනවා කියලා මේක බුදුහාමුදුරුවෝ කියපු වචනයක්. අපිත් ඒක ඒ විදිහටම කියුවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගෙන් අහන ප්‍රශ්නයක් මෙහෙම. සමන්ති සම්බදේ සෝතා සෝතානන්කින් විවරණ සෝතාන සංවරම් බෝධි කේන සෝතා පිටියරේ කියලා. හ්ම්. පාරායන වග්ගයේදී සූත්‍රයක පාඩක එකක් අපි මේ කියන්නේ. හැම පැත්තෙම ජල ප්‍රවාහයන් ගලාගෙන ගලාගෙන යනවා සවන් සම්බදේශෝ සෝතානං කිනිවාන මේ සෝතයන් මේ ජල ප්‍රවාහයන් ආවරණය කරන්නේ කොහොමද කුමකින්ද තේන සෝතා පිටියරේ මේ ජල ප්‍රවාහයන් වේලවා හරින්නේ මොකකින් යානිසෝතාය ලෝකස්මින් සපිතේ සංවිවරණ සෝතාන සංවරම් භූමි පඤ්ඤායේති පිටිහෙරි බුදුහාමුදුරු දුන්න පිළිතුරේ ප්‍රශ්නෙට හැමපැත්තෙම මේ ජල ප්‍රවාහයන් ගලනවා සතිය තුළින් ඒවා සංවර කරගන්නට පුළුවන් පඤ්ඤායේති පිටිහෙරි ප්‍රඥාව ප්‍රඥා දර්ශනයෙන් තමයි මේවා වියලවා හරින්නේ ගඟක් ගලගලා ගිහිල්ලා සම්පූර්ණයෙන් දිය බිඳුවක්වත් නැතුව වියලී ගියාසේ ඉතින් බුදුහාමුදුරුවෝ මේ ධර්මයන් කොහොම අත්දැකීම් ඇතුව කියන්නට ඇද්ද? බුදුහාමුදුරුවෝ දකින්ද ධර්මයේම දකින්නට ඕනේ. නැත්නම් නම් කවදාවත් බැහැ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ආකාරයෙන් මේ ගාථාව ප්‍රකාශ කළා. ඒවා විස්තර ගන්න යනවා නේ. ඒකෝට මේ දක්වා කියපු ධර්ම කාරණා වල සාරාංශය මේ අද ප්‍රකාශ කරන්නේ මේ ධර්ම කරුණ ඇසීම තුළින් මේ ඇයට ප්‍රත්‍යක්ෂ වශයෙන් ධර්ම කාරණා තේරුම් ගන්නට නැහැ වුණා. මේ ඇයට තේරුම් ගැනීමට හැකි වෙන ආකාරයෙන් අපි මේ ධර්ම කරුණු ඉදිරිපත් කළා. ඒක නිසා තරමද්දරට හෝ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැති වුණත් ඒක තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. මේ පැත්තෙන් තේරුම් ගැනීම ශක්තිය තුළින් අත්තන කුසල ශක්තිය ඒකාන්ත වශයෙන් මේ හැට මේ අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ කියලා අවිජ්ජාව නිරුද්ධ වෙන්නේ මගේ සිත තුළ සංස්කාර නිරුද්ධ වුණා. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර නිරුද්ධ වීම නිසා මගේ ප්‍රතිසන්දි විඥානය නිරුද්ධ වුණා කියලා අත්දකලා සංසාර ගමන සම්පූර්ණයෙන් නිම කළා. මේ සසර දුක නිම කිරීමට සම්පූර්ණයෙන් වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරනවා. දෙවියන්ට පින් දෙමු ආකාශත්හාදී කියන පාඩේ ගෙමු ආකාශත්හාදී බුම්මත්හා දේවානාංගා මහින්දිකා පුඤ්ඤන්තං මොදිතා චන්දක්ඛන්ද සාසනං ආකාශත්හාදී බුම්මත්හා දේවානාංගා මහින්දිකා පුඤ්ඤන්තං මොදිතා චන්දක්ඛන්ද දේශනං ආකාශත්තා දිනුම්මත්තා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනා ගන්නිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනි ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමිච්ඡතු මේකද සියලුම සුවඳ සත්‍ය මේ ඇගෙනල අපත්තන සේවා පරිලෝහප්පත්තක් සේවා නිවනසන සීමල මේක සර්වේ දුක් නිස්සේවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චක්කාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවිත අතෝ නිබ්බාන සම්පatti නාති සමිඤ්ඤතු සුපත්ති වන්නසරදී